ඉතිහාසයේ දරුණුම ආර්ථික අවපාතයකට මුහුණ දීලා දරුණුම යයි සඳහන් කෙරුණු යුද්ධයකට මුහුණ දීලා ඒවා සාර්ථකව ජයගෙන අපේ රට පසුගිය කාලේ තිබුණ බව අපි කවුරුත් දන්න දෙයක්. සාවර රටක් හැදිලා තිබුණයි කියන එක අඩු වැඩි වශයෙන් අපි හැම කෙනාටම පිළිගන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ මේ අවුරුද්දේ මුල ඉඳලා අපි කවුරුත් දන්න විදිහට මේ රටේ වෙනසක් ඇති වුණා. ඒ රටේ වෙනස ඇතිවීම ගැන දැන් අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා මොකද මේ වෙන්නේ කියලා. මේක හරියටම විග්‍රහ කරන්න බැරි තරම් සංකීර්ණ තත්ත්වයක් කියලා මිනිසුන්ට දැනිලා තියෙනවා. අපිටත් ඒක දැනෙනවා. ජනතාවට විතරක් නෙමෙයි විද්‍යුතුන්ට විතරක් නෙමෙයි රට පාලනය කරන කොටසට ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඇතුළු ඒ පිරිසටත් සිදුවෙමින් යන්නේ කුමක්ද කියන එක ගැන නිවැරදි විග්‍රහයක් තියනවද කියන එක ගැන අපිට පොඩි සැකයක් තියෙනවා.